අපි මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මන්වේති චක්ඛංව වාතෝ පදං කියන මේ ධම්මපද ගාථා රත්නය තුලින් සාකච්ඡාවක් කරන්න. මේ සාකච්ඡාවේ විශේෂ අරමුණ තමයි අද වර්තමානයේ ගොඩාක් බෞද්ධ පින්වතුන් මේ ධම්මපද කියන නිර්වාණ ග්‍රන්ථය තුල ගොඩාක් ગાථා තමන් කටපාඩම් කරගෙන මතකේ රඳවගෙන තියෙනවා. එනම් මේ නිවන් පණිවිඩ 423ක් තිබිලත් ඇයි මේ පින්වතුන් මේ ගාතාවන් තුලින් Tamanට වැඩක් කරගන්න නැත්තේ Tamanට අවශ්‍ය නිවන් මාර්ගයට ඒ කමඨාන මේ ගාතාව තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්න නැත්තේ ඇයි කියලා බලනකොට මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි මේක ගාතාවක් වශයෙන් දැකලා. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ මේ අසවලාට කියපු පණිවිඩයක් වශයෙන් ප්‍රවෘත්තියක් වශයෙන් දැකලා. මේක Tamanට සාපේක්ෂව දකපු නැති එකේ අඩුව තමයි අපට පේන්නේ. එහෙනම් මේ පින්වතුන් මේ පළවෙනි ගාථා රත්නය තුලින් මේ සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක Tamanට සාපේක්ෂව බලන්නේ කොහොමද කියලා. සියලුම දේවල් සිත පෙරටු කරගෙන සිත මුල් කරගෙන ඇතිවෙන්නා බවත් ඒ හැම දෙයක් තුළින්ම කර්මයක් ගොඩනැගෙන බවත් මේ කර්මය මේ සිත පසුපස ලෝබදින බවත් ඒකාන්ත වශයෙන්ම ඒ කර්ම පරිසම් දෙන බවත් තමයි මේ ගාථා රත්නය තුල පවතින හරය. එහෙනම් මේ ගාථා රත්නය තුල තියෙන අරය අද විද්‍යාත්මකව අපි දැක්කාම මේ ලෝකේ හැම එකටම ප්‍රතිඵලයක් තියෙනවා. අර විද්‍යාඥයෙක් දේශනා කරලා තියෙනවා සෑම ක්‍රියාවටම ප්‍රතිඵලයක් තියෙනවා. every action have a reaction කියලා කියනවා. මේක නිව්ටන්ගේ නියමයක්. එයා දන්නවා මේ ලෝකයේ හැම ක්‍රියාවකටම ප්‍රතිඵලයක් තියෙන බව. එහෙනම් එයා මේ කියන්නේ මේ මෑත කාලයේදී තථාගතයන් වහන්සේ 2600කට කලින්ම දේශනා කරනවා මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියන ගාතාව තුළින් සිත පෙරටු කරගෙන මේ හැම ක්‍රියාවක්ම අට ගන්නවා සිත මුල් කරගෙන තමයි මේ ක්‍රියාව අටගන්නේ ඒ ක්‍රියාවලින් තමයි කර්ම අටගන්නේ මේ කර්ම නිසා මේ විඥාණයට නැවත නැවත මේ සසර යන්න සිද්ධ වෙනවා දුක් විඳින්න සැප විඳින්න සිද්ධ වෙනවා එහෙනම් අපගේ ජීවිතවල අපේ සමාජයක ජීවත් වෙනකොට මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අය තුලින් අපි මේ නාම රූපات එක්ක වටිනාකම් එක්ක ගනුදෙනු කරනකොට මේ සෑම අවස්ථාවක් තුලදීම ලෝභ, ద్వේස, මෝහ නැතුව කටයුතු කරන්න පුළුවන් නම් ඒ තුල තියෙන වටිනාකමකින් තොරව කටයුතු කරන්න පුළුවන් නම් බලාපොරොත්තු රහිතව කටයුතු කරන්න පුළුවන් නම් අන්න බලන්න මේ ගාථා රත්නය තුල තියෙන කමඨාන අපට අරියත් ඵලයට වෙනකම්ම මේක තුලින්ම යන්න පුළුවන්. එහෙනම් තථාගතයන් වහන්සේ මේ දේශනා කරපු ගාථා රත්නය මේක සාමාන්‍ය පණිවිඩයක් නෙමෙයි. මේ පණිවිඩය තුල තිබෙනා වූ ගොඩාක් ගැඹුරු දේවල් අපේ ප්‍රඥාවට ගෝචර වෙන්නේ එහෙනම් බලන්න මේ ගාථාව තුළින් තථාගතයන් වහන්සේ තවත් විශේෂ පණිවිඩයක් දේශනා කරනවා. ඒක තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයට භාගතුන් වහන්සේ නිර්වචනයක් දෙනවා. මිනිස්සේ යම්කිසි නාමයක් රූපයක් වටිනාකමක් එක ගනුදෙනුවක් කළාම ඒ ගනුදෙනුව නිසා කර්මයක් ගොඩනගෙනවා. ඒ කර්මය නිසා ඉපදීමක් අටගන්නවා. ඒ ඉපදිච්ච ජීවියාට අර කර්මය පිටිපස්සෙන් පැමිණිලා එයාට දුකයි සැපයි දෙනවයි කියලා. එහෙනම් දුකට හේතුව මොකද්ද මේ ආයතන අය පිනවන්න ගිය එක? මේ නාම රූප ධර්මයත් එක්ක මේ වටිනාකම් එක්ක බලාපොරොත්තුෙත් එක්ක ගනුදෙනු කරපු නිසා තමයි මේ විඥාණයට කර්මයක් ගොඩ නැගුණේ. එහෙනම් කරත්තරෝදේ මේ ගවයාගේ පිටිපස්සෙන් එන්න හේතුව මොකද්ද? මේ ගවයා කරගත්තා වූ කර්මය. කර්මයේ තියෙන තාක්කල් ඉපදීම අට ගන්නවා. එහෙනම් ඉපදීමට හේතුව භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරනවා කර්ම තමයි ඉපදීමට හේතුව කියලා. එහෙනම් දුක දුක ඇතිවීමට හේතුව නිදාස් කරන ක්‍රමය නිදාස් මේ චතුරාර්ය සත්‍ය කෝණයෙන් මේක බලනකොට අපට පේනවා දුක තමයි අපි කරගත්ත කර්මය දුකට හේතුව තමයි ඒකේ ප්‍රතිඵල විඳින්න අපට සිදුවීම එහෙනම් නිදාස් වෙන ක්‍රමවේදය තමයි කර්මය ඉවර කිරීම නිදාස් වීම කියන්නේ මේ කරත්තෙන් ඒ සතා නිදාස් වෙලා කරත්තෙන් වෙන්වීම එහෙනම් අපගේ ජීවිතවල අපි හැමෝම කරත්තයක් අදිනවා. මේ පින්වතුන් කලබල වෙලා වරදවා තේරුම් ගන්න එපා. මේ මේ මිනිසුන්ට මේ පින්වතුන්ට අපි ගවයෝ කියලා කියනවා කියලා. එහෙම අදහසක් නෙමෙයි මේ කියන්නේ. ලෝකෝත්තරව බලනකොට මේ ලෝකේ ඉන්න හැම කෙනාම ගවයෙක් වෙලා. මොකද්ද සාමාන්‍ය පෘථිජන මිනිසෙක්ගේ ළඟකින් බලනකොට එයාගේ පිටිපස්සේ කරත්තයක් තියෙනවා. අඹුවා කියන කරත්තය. ඒ කරත්තය හැදගෙන එයා යනවා. ඒ අඹුවා මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න තාක්කල් එයාට කන්න දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, පරිස්සම් කරන්න ඕනේ. එයාට රත්තරන් මුතුමැණි කරන් දෙන්න ඕනේ. එයා ලෙඩ වුණාම ළඟ ඉඳලා සාත්තු සප්පායම් කරන්න ඕනේ. එයාටත් ඒ ගවයාටත් අතර වෙනසක් නෑ. මෙයාත් කරත් ඒක බැඳලා අද වර්තමාන ජීවිතය තුළ බලනකොට ගීගේක දොර ඇරලා බැලුවාම අපිට මේ ලෝකේ නිවන් යන්න මොකවත් අවශ්‍ය නැහැ. මේ ගීගේ විතරක් හොඳටම ඇති. ස්වාමීකට සමන් ස්වාමි දියණියක් අරන් දෙනකොට දෙමව්පියෝ කියන්නේ අනේ පුතේ වාට සහකාරිය කම්බුණා. දුකේදී සැපේදී මේ ඔයා මෙයාට උදව් කළන් රෝනේ. ඔයාගේ සෑම දුකේදී මෙයා පංගුකාරකමක් වෙනවා. සාය වෙනවයි කියලා අවුරුද්දක් විතර ගිහින් බලනකොට අර මිනිස්සයා මේ ගේ ඇතුලේ මුරකාරයෙක් වෙලා අර නැගණියගේ මුරකාරයා ඒ විතරක් නෙමෙයි මේ ගෙදරින් යන්න බෑ. එයා ගොඩාක් නීති රීති වලට කොටු වෙලා එයා සිරකරුවෙක් වෙලා මෙයා මෙයාගේ සැප දුක හොයලා බලලා උපස්ථාන කරන කැපකරුවෙක් වෙලා මෙයාගේ හැම දෙයකම තමන්ගේ ජීවිතේ පූජා කරන්න අපකරුවෙකුත් වෙලා ඉස්සෙල්ලාම කිව්වේ ස්වාමි පුරුෂයා ගෘහ මූලිකයා කියලා වසරක් ගිහලා බලනකොට එතන ගෘහ මූලිකයා අතුරුදාන් වෙලා මුරකරුවෙක් ඉන්නවා සිරකරුවෙක් ඉන්නවා කැපකරුවෙක් ඉන්නවා අපකරුවෙක් ඉන්නවා එහෙනම් මේ විදියට තමන්ගේ ජීවිතය තුළ විශාල වශයෙන් කරත්තවල් තමන්ට බැඳෙනවා. මේ විදිහට මේ කරත්තය හැදගෙන හැදගෙන යනකොට මේ සතාට තවත් ශක්තිය තියෙනවා. එහෙනම් මේ පොඩි කරත්තය බැඳලා බෑ ලොකු කරත්තයක බඳින්න ඕනේ කියලා තවත් ළමයි තුන් දෙනෙක්ගේ කරත්තයකුත් බඳිනවා. ළමයි දෙන්නෙක්ගේ කරත්ත දෙකකුත් බඳිනවා. දැන් මොකද වෙලා තියෙන්නේ කරත්ත තුනක් අදින්න ඕනේ. එහෙනම් මේ ළමයි කියන කරත්තයත් අදින්න ඕනේ අවුරුදු 25ක් වෙනකම්ම කන්න බොන්න දෙන්න ඕනේ පරිස්සම් කරන්න ඕනේ අඳින්න දෙන්න ඕනේ බේත් දෙන්න ඕනේ ආයි එයා අර ගවයා වාගේ මේක ඇදගෙන යනවා රස්සාව කියන කරත්තෙටත් මේ ලෝකේ ගොඩාක් කට්ටිය බැඳලා මොකද්ද මේ රස්සාව කියන කරත්තය කියලා බලනකොට මේ රස්සාව කියන කරත්තය කියලා කියන්නේ අවුරුදු 55ක් වෙනකන් මේ නායට දාපු ලණුව ගලවන්නේ එයා උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ වැඩ කරනවා. අර කරත්තේ බැඳපු ගවයාටයි එයාටයි අතර මොකවත් වෙනසක් නැහැ. තව සමහර කට්ටියට ඉඩම බැඳලා කරත්තයක් වාගේ අක්කර දෙක තුනක ඉඩමක් තියෙනවා. ඒකේ ඒන කොටණ්ඩයි වපුරන්නයි කපන්නයි ජීවිත කාලෙම දැන් මේක යට කරත්තයක් වෙලා සමහර කට්ටිය ණයට පොලියට සල්ලි අරගෙන ජීවිත කාලෙම පොලී ගෙව ගෙව ඉන්නවා එහෙනම් මේ මුදල කරත්තයක් වෙලා මේ මිනිස්යාට මේ මිනිස්යා මේ කරත්තය ඇදගෙන යනවා ජීවිත කාලෙම. තවත් මිනිසුන්ට කරත්ත තියෙනවා. අපේ කර්ම අපට පරිසම් දෙනවා. මේ පරිසම් දෙන බව දන්නේ නැතුව මේ මිනිස්සු මොනවද කරන්නේ? වෛර බැඳගෙන මම ජීවතුන් අතර ඉන්න තාක්කල් මේ මිනිස්යාගෙන් පලි ගන්නවා. මම මැරෙන්න කලින් මේ මිනිස්යාගේ මේ වන්දිය ගන්නවායි කියලා වෛරය කරත්තයක් වාගේ බැඳගෙන මේක ඇදගෙන මේ පාර පුරා විදිනවා. ලෝභය කරත්තයක් වශයෙන් ඇවිදගෙන වස්තු එකතු කරන බඩු බඩු එකතු කරන ඊඩම් එකතු කරන වැඩපිළිවෙලේ මිනිස්සු නිරත වෙලා එහෙනම් මේ විදියට බැලුවාම මේ ලෝකේ කරත්ත දහස් ගණන් තියෙනවා එකක්වත් ඇහැට පේන්නේ මේවා ලෝකෝත්තර කරත්ත අද මේ වර්තමානයේ ගත්තාම මේ ગાථා රත්නයේ තුල අපි ආපෝ මට්ටම නැත්නම් වායෝ මට්ටම ගත්තාම මේ මට්ටම් වල තියෙන විද්‍යාත්මක කාරණාව තමයි මේ ලෝකයේ හැමෝටම කරත්තයක් බඳලා අපි හැමෝම මේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියන ගාතාවට අනුගත වෙච්ච කට්ටියමයි අපේ කෙලස් කියන කරත්තය අපිව බඳලා ඒ කෙලෙස් හරි බරයි ඇදගෙන යන්න බෑ දුකයි කෑ ගන්නකොට අන්න කෙවිතෙන් තලතල ගෙනියනවා කසෙන් ගගා ගෙනියනවා ඇයි කෙලෙස් කියන්නේ දුකයි බරයි අදින්න බෑ එහෙනම් මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න සියලෝම කෙනා මොනවා හරි කරත්තයකට බැඳලා ඒ මිනිස්සු දුක් විඳිනවා ඒ මිනිස්සු කැමති මේ නාස්ලනුව ගලව ගන්න මේ කරත්තෙන් නිදාස් වෙන්න කැමති නමුත් නිදාස් කරන්න කිසිම කෙනෙක් නැහැ. අන්න එතකොට තමයි ගොපල්ලෙක් එනවා. මේ සේරම කෝටි 800ටම අයිතිකාර ගොපල්ලා ඇවිල්ලා කියනවා හැමදේම දුකයි සියල්ල අත්තරින්න. එතකොට මේ නාස්ලනුව ගැලවෙනවා. මේ ලෝභ දේශ මොහ අලෝභ අද්වේෂ අමෝහ බවට පත් කරන්න. එතකොට මේ ලාස්ලනුව ගැලවෙනවා. මේ හැම දෙයක්ම දුකට හේතුවක්. දුකට හේතු හදන්න නැතුව ඉන්න. එතකොටත් මේ ලාස් ලනුව ගැලවෙනවා. සීල සමාධි ප්‍රඥා වඩන්න. එතකොටත් මේ නාස් ලනුව ගැලවෙනවා. සිත කය වචනය සංවර කරගන්න. සිත කය වචනය අඩුව හදන්න. එතකොටත් නාස් ලනුව ගැලවෙනවා. පංචශීලයේ සමාදි වෙලා අරියට පන්සිල් රකින්න එතකොටත් නාස්ලනුව ගැලවෙනවා මේ ගොපල්ලා තමයි දන්නේ මේ ලෝකෝත්තර ගවයන්ගේ නාස්ලනුව ගලවන්නේ කොහමද මේ සංසාර දුකට ඉරවෙච්ච මේ සියලුම ගවයෝ නිදාස් කරන්නේ කොහමද ඒ තමයි අපේ තථාගත සම්මා සම්බුද්ධ ගෞතම බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ තමයි දැනගත්තේ මේ ලෝකයේ හැමෝම අනුසෝතගාමි ජීවිතයක කරත්තේ බැඳලා මේ මිනිස්සු පෞල් කරත්තේ හදිනවා පෞල් බර හදිනවා දරුවන්ගේ බර අදිනවා gedara නඩත්තු බර අදිනවා. ඒන් වල නඩත්තු බර අදිනවා. රස්සාවේ බර අදිනවා. ඥාති මිත්‍රාදීන්ගේ බර අදිනවා. දෙමව්පියන්ගේ බර අදිනවා. ණයේ පොලියේ බර අදිනවා. ලෙඩ රෝගවල බර අදිනවා. මේ සියලෝම දෙනා මොන හරි බරක් හැදගෙන යනවා. මේ හැමෝම කරත්තෙට බැඳලා තථාගතයන් වහන්සේ තේරුම් ගත්තා මේ සියලුම ගවයෝ නිදාස් කරන්න ඕනේ. මේ ලෝක සත්‍යය සසර දුකෙන් ගලව ගන්න ඕනේ. භවගාමි ජීවිතයෙන් නිදාස් කරන්න ඕනේ. උන්වහන්සේ තම අපට අනුකම්පාවෙන් දේශනා කරන්නේ මනෝ පොබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තතෝ නන් දුක්ඛ මන් වේති චක්කං වාතෝ පදං බලන්න භාග්‍යතුන් වහන්සේ මේ සියලෝම දෙනාගේ මේ බරෙන් නිදහස් කරන්න දේශනා කරපු තථාගත පණිවිඩයක් මා කරුණාවේ නිවන් වාක්‍යයක් තමයි මේ ගාථා රත්නය තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් මේ ගාථාවට අදාළ ධර්මය අපි ශ්‍රවණය කළා. ඒකේ විද්‍යාත්මකව පැත්ත බැලුවා. එහෙනම් මේ සාකච්ඡාව තුළින් අපට තේරුණා අපිත් මේ මනෝපොබ්බංගමා ධම්මා කියන ගාතාවට අනුව අපි කරත්තේ බැඳගත්තු ජීවියෙක් බවට සත්වයක් බවට පත් වෙලා එහෙනම් අද ඉඳලා අපේ බර නිදාස් කරමු අපට තියෙන බැඳීම් නිදාස් කරමු අපට තියෙන හැලීම් නිදාස් කරමු අපට තියෙන බලාපොරොත්තු කියන බර නිදාස් කරමු අපට යම් යම් ලෝභ දේශ මොහ රාග තිනවා නම් ඒ බර සෑම දෙයක්ම නිදාස් කරලා මේ කරත්තයෙන් වෙන් වෙමු අපගේ භවගාමි ජීවිතයේ පැවැත්මෙන් අපි අහිං වෙමු ඉපදීම නවත්ත ගමු එහෙනම් මේ ගාථා රත්නය තුළ තියෙන මේ සාකච්ඡාව අපගේ ජීවිතවලට හොඳ අවවාදයක් හොඳ අනුශාසනාවක් වශයෙන් ගමු. නැවත නැවත මේක සීකරමු. ලෝභ දේශ මොහ අපේ සිත්වල අට ගන්නකොට අන්න මං කරත්තෙට බැඳලා අන්න බලන්න බරක් වැටුණා. අන්න මගේ කරේ බරක් තිබ්බා. මේ විදියට මේ ගාතාවට අනුකූලව සිතන්න. සෑම මොහොතම යම්කිසි කෙනෙක් ලෝභ දේශ මොහ රාග වලින් බරක් දෙනකොට ඒ කරත්තෙට මේ බඩු පටව ගන්න එපා. පුළුවන් තරම් තියෙන බඩු අඩු කරන්න. බොහොම ඉක්මනට ලාස්නනුව ගලවලා කරත්තෙන් වෙන් වෙන්න උත්සාහ කරන්න. බඩුත් පටවලා යන්නත් දරුව කසපාරවල් කෙවිත පාරවල් කකා තව තවත් බරු බඩු අදින්න උත්සාහ කරන්න එපා. එහෙනම් මේ සාකච්ඡාව අපගේ ජීවිතවලට අවවාදයක් අනුශාසනාවක් වශයෙන් අපි බාරගමු. ඒක පිළිපදිමු. නතර නිතර නිතර ඒක සීකරමු. මේ අවවාද අනුශාසනාව තුලින් අපි සාකච්ඡා කරපු ධර්මයේ තුලින් අපගේ ජීවිතයේ අවසාන භවයටපත් කරගන්නට මේ භවයේ අපේ මේ කරත්තේ නිදාස් වෙන්නට අපි නොදැනුවත්ව අපේ නායේ දාස් ගණන් නාස්ලනු දාලා අපිව බඳලා මේ සසරේ තියෙන නාම රූපවලට මේ සේරම ලනු ටික අපි ලියලා නිදාස් වෙමු නිදාස් පක්ෂියෙක් වෙමු නිදාස් සත්වයෙක් වෙනමු තථාගතයන් වහන්සේගේ අට්ඨපුරුෂ පුද්ගලයා බවට පත් වෙමු මේ ලබාපු මිනිසත් භවයේ අඩුපාඩු හදාගෙන සසර දුක නිවා ගන්නට මේ ධර්ම දේශනාවත් මේ ධර්ම අනුශාසනාවත් මේ සාකච්ඡාවත් අප සියලු දෙනාට නිවන පිණිස හේතු වේවා වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි